මහා සංඝරත්නයන් වහන්සේයි සාදාවිද සම්පන්න වෙනත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය ආબોධ කරගන්න ඕනේ අපේ සිත අවබෝධ කරගන්න ඕනේ අපිට මේ ජීවිතය අවබෝධ කරගෙන සතර ජීවිත සුපපත් කරගෙන සියලු ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානයේ ප්‍රාර්ථනාව හැමදේක කරනවා. එමත්නි බුදුරජාණන් වහන්සේ අපේ මේ ශරීරය අපේ මේ වැඩ පිළිවෙල යම් යම් කොටස් වලට දෙනවා. අපි ළඟ සිද්ධ වෙන මේ වැඩ පිළිවෙල ඒ ඒ කොටස් වලට බෙදලා දේශනා කරන්න හේතුණා ඒ වාගේ තියෙන අපටපත්ය තේරුම් ගන්න අපිට පහසු වෙන විදිහට. එකම ආරම්භ පාණිපාදාන සංකේතය දෙදුවා. තවත් වෙලාවක ආයතන විදිහට දෙදුවා. මේ විදිහට කොයි ආකාරයකින් හරි දෙදලා තියෙන දේවල් වල හැබැයි තත්ත්වය අපි අපේ මානසිකාවයෙන් යථාභූතව අවබෝධ කරගත්තොත් අපිට ලෝභ දේශ මොහ උපදින ලෝභ දේශ මොහ වලින් අයින් වෙලා කටයුතු කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ සඳහා ආයතන විභාගය ආයතන පිළිබඳව දෙදලා තියෙන ආයතනය පිළිබඳව දෙදලා තියෙන ආකාරය දැක්වෙන සූත්‍ර ධර්මයක් තමයි සලායතන විභාග සූත්‍රය කියලා කියන්නේ. ඒ අනුව ඒ ආයතන නිකායෙන් සිද්ධ වෙන හැම දෙයක්ම මොනවද කියලා ධර්මයේ තුළ මේ සූත්‍ර ධර්මයේ තුළ ආයතන පිළිබඳ ඉගෙනගත් දෙයක් තියෙනවා නම් ඒවත් මේ ඉගෙනගත් යුතු සියලු දේම ධර්මයේ තුළ සඳහන් කරලා තියෙනවා. එතකොට මේකෙදී අභ්‍යන්තර ආයතන 6 බාහිර ආයතන 6 විඥාන කයවල 6 ඒ වගේම ස්පර්ශයන් 6යි. ඒ වගේම මානසින් ඇතිවෙන විපාක විචාර කියන මනෝ කවිචාර කියන සඳහන් කරන 18 ආකාරයක ඒ විපාක විචාර අපේ තුල සකස් වෙන. ඒ වගේම සත්‍යපාද කියලා සඳහන් කරලා තියෙන ඒවා එකින් එක කොහොමද අයින් කරගන්නේ කියලා සඳහන් කරලා තියෙන 36 ආකාරයක්. මේ සත්‍යය සතර ගමන් කරන්න හේතු වෙන හේතු නොවන ආකාරයන් 36කට බෙදලා සඳහන් කරලා තියෙනවා මේ සූත්‍රය. අවසාන වශයෙන් ධර්මය දේශනා කරන අන්න ඉක්මවන්න උත්සාහ කරන අය දැනගත යුතු සාස්ත්‍රයන් වහන්සේ අනික් ධර්මයේ කරන්න භාවිතා කරපු සතරපටිපස්සානයන් තුලද මේ සූත්‍ර ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඉතින් මේ ධර්ම විකාර කරුණවලත් ඒක සූත්‍ර ධර්මයක්. අපිට නම් පුළුවන්කමක් නැහැ මේ සූත්‍ර ධර්ම හරියට දේශනා කරන්න. ඉතින් අපි ගන්නේ අපිට තේරෙන හැටියට උපරිම උත්සාහයක් ගන්නවා හැම කෙනෙක්ම යහපතක් වෙන ආකාරයට අපිට දැනෙන විදිහට මේ සූත්‍ර ධර්මය සාකච්ඡා කරගන්න. දැන ගැනීම කියන්නේ මොකක්ද කියලා හරි තේරුම් ගන්න ඕනේ. මෙතන කරුණු ගොඩක් දැනගන්න තියෙනවා. නමුත් අපි මේවා අපිට තේරෙන හැටියට සාකච්ඡා කරගෙන යමු. මොන දේවල් හරි අපි දැනගත්තා නම් ඒ දැනගත්ත දේවල් අනුව අපිට කෙලෙස් ධර්මයක් දුවෙන්න ඕනේ. කෙලෙස් ධර්මයක් දුවෙන්න ඕනේ. නමුත් අපි අහලා තියෙනවා නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපි ඉගෙන ගන්න යුතු තියෙන්නේ කාරණා තුනක් කියලා. මොනවද? අනිත්‍ය දුක්ඛ අනාත්ම පංච පරමාර්ථය කතා කරද්දී අනිත්‍ය දුක්ඛ අනාත්මය. ආයතනය කතා කරද්දී අවබෝධ කරගන්න තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මය. අවබෝධය කියන්නේ මොකක්ද කියලා අපි හැමදාම කලින්ම තේරුම් අරගෙන තියාගන්න ඕනේ. අවබෝධය කියන්නේ මොකක්ද කියන්නේ? එනවානේ අපිට අදහස් ඇති වෙන්නේ අපි දන්න දේවල් අනුමයි. අපේ සංකාලයට වේතු අදහස් ඇති වෙන්නේ අපි දන්න දේවල් අනුව. දැන් මොනවා හරි කාරණාවක් ගැන අපි සාකච්ඡා කරනවා කියන කායන නමක් කියනවා. නම කියන එක එක කෙනාට අදහස් එනවා. ඒ අදහස් එන්නේ ඒ කෙනාගෙන දන්න විදිහට නැද්ද? ඔක්කොම වෙන්නේ එකම අදහස නෙවෙයි. ඒ වගේ අපි මේ දේවල් දැනගත යුතු තියෙන්නේ ඒ අනුව අපේ සංකාරගත වැඩපිළිවෙල හදස් වෙන්න. එතකොට මුළු ජීවිතේම කියන්නේ අපේ මුළු ජීවිතේම කියන්නේ මේ ලෝකය උපාදාන වෙලා තියෙන්නේ මොනවා භාවිතා කරලා කොහොමද මේ ලෝකේ දැනෙන්නේ ලෝකය අරමුණු කරලා තියෙන්නේ මොනවා භාවිතා කරලාද? ඉන්ද්‍රියන් භාවිතා කරලා. මොනවද ඉන්ද්‍රියන්? ඇහැ කන නාසය දිව ශරීරය මනස කියලා මේ භාවයක් විතර වෙච්ච ශරීරයේ සියලු කොටස් ඔන්න හයෙන් ඉවරයි. එහෙම නේද? ඇහැ කන නාසය ඇහැ කියලා කොහොමද නාසය කොහොමද නාස්කොල්ලද? ඇහැ කියලා කියන්නේ ආයතනයක් විදිහට ඇහැ කියන්නේ ඇහි ඇති පෙනීම දැනෙන කොටස. ඇහි තියෙන පෙනීම දැනෙන කොටස ඒකට කියනවා චක්කායතනය කියනවා නැත්නම් චක්කු ප්‍රසාදය කියලා. හරි. ඊළඟට කනේ තියෙන ශබ්දය ඇහෙන කොටස ඒ කොටසට කියනවා සෝත ප්‍රසාදය නැත්නම් සෝතායතනය කියලා. ඒ වගේම නාසයේ තියෙන ගඳ සුවඳ දැනෙන කොටස, දිවේ තියෙන රස දැනෙන කොටස, ශරීරයේ තියෙන ස්පර්ශ දැනෙන කොටස තමයි මේක ශරීරයම අයිතන ඇහැගත්තොත් ඇහෙන් මේ සුදු ඉන්ද්‍රියාවට අපි ඇහිල්ලකින් අරනවා එතන තියෙන්නේ චක්කායතනයද නැත්නම් කායායතනයද කායායතනය හරි ඊළඟට ඔය පහටම අයිති නැති කල දැනීමක් තියෙනවා. ආදරය දැනෙන්නේ කොහෙද? ඊර්ෂ්‍යාව දැනෙන්නේ කොහෙද? ක්‍රෝධය වගේ දැනෙන්නේ කොහෙද? ආහනක් ඒ මොකක්ද? මන සිතේ. හරිද? ඔන්න ඔය ටික නේද අපේ ජීවිතේ කියන්නේ. දැනට මම කියලා මට දැනෙන්නේ මම කියලා දැනෙන්නේ ඔය ටික නේද? පෙර මොනවද කියලාද දන්නේ වෙන මොකුත් නැහැ. එහෙනම් ඔය ටිකෙන් සමන්නාගත මම කියන කෙනෙක් මේ ලෝකේ දුවනවා, බයිනවා, නටනවා, හැදිනවා. හරිද? එතකොට එහාට මෙහාට යන්නේ මේ ආයතන ටිකද නැද්ද? ආ. දැන් ඉතින් ඔන්න ඔය ආයතන වල වැඩ පිළිවෙල තමයි අපි මේ සාකච්ඡා කරගන්න හරි අපි අභ්‍යන්තර ආයතන කියලා කියනවා පින්වත්නි අරමුණු ගන්න ආයතන. ඒවාට ගෝචර වෙන අරමුණු වලට කියනවා ආයතන කියලා. ඒවට කියනවා බාහිර ආයතන කියලා. හුඟක් ආයතන කියන එක පටලවා ගන්නවා පොඩ්ඩක් කොහොමද? අභ්‍යන්තර ආයතන කියන්නේ මේ ශරීරය ඇතුලේ තියෙන ඒවාය. බාහිර ආයතන කියන්නේ පිට තියෙන ඒවාය කියලා. අන්න ඒක ඇහැ බලන ශරීරය ශරීරය කියන තැනට යම් ප්‍රමාණයකට යම් ප්‍රමාණයකට හරි. නමුත් සමහරවිට ඇතුලේ දැනෙනවා කියනවා. දැන් අපි කියන අපේ බඩේ ඉඳීම බඩ ඇතුලේ ඉඳිනවා. බඩ ඇතුල කහනවා වගේ දැනෙනවා. එතකොට දෙක නැහැ. නේ? එහෙනම් තේරුම් ගන්න ඕන. ඕක හොඳටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මනස ගැන කතා කරද්දී. මන කියන්නේ අභ්‍යන්තර ආයතනය ඒකේ ඇති වෙන ධම්ම කියලා කියන්නේ ඊර්ෂ්‍යාව, කෝපය, වෛරය, මාන්නය කියන කියන සංඥා සංකාරයන්. හරි. අන්නේ ඇති වෙන සිතුවිලි එහෙම කිව්වත් හරි. සිතුවිලි සංඥා සංකාරයන් කියන කොටස් ඇති වෙන්නේ බාහිර ධම්ම කියලා කියන අපේ වල ඒවට කියනවා මරණ බාහිර ආයතන කියලා. එතකොට මේකදී අපි තේරුම් ගන්න පහසු වෙන්නේ කොහොමද? ඉන්ද්‍රියන් වලට කියනවා අභ්‍යන්තර ආයතන කියලා. ඒ ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන වස්තුන් වලට කියනවා බාහිර ආයතන කියලා. ඇහැට එක්ක සම්බන්ධ වෙන බාහිර ආයතනය රූපය. කනත් එක්ක සම්බන්ධ වෙන බාහිර ආයතනය ශබ්දයයි. නාසයත් එක්ක සම්බන්ධ වෙන බාහිර ආයතන ඡන්දයයි. දිවත් එක්ක සම්බන්ධ වෙන බාහිර ආයතන රසයයි. ශරීරයත් එක්ක සම්බන්ධ වෙන බාහිර ආයතන ස්පර්ශයයි. මනසත් එක්ක සම්බන්ධ වෙන බාහිර ආයතන ආදරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වැනි ධර්ම. හරිද? හරි. දැන් අපේ ජීවිතය කියන්නේ ඔය පිට ඇරෙන්න වෙනවා කියලා කියන්නේ. දැන් මොනවද කරන්නේ? මුළු ගෙවන ජීවිතේ මේකට එකතු වෙලා තියෙන දැන් අපි බලන්න මම හැමදාම කියන කාරණාව පොඩ්ඩක් මතක් කරන්න. අපි හැම කෙනෙක්ම රැළේ. හැම කෙනෙක්ම රැළිනා. සමහර විදිහට කියන්නේ. හැම කෙනෙක්ම රැළේ හැම කෙනෙක්ම රැළිනා. කාගේ ලෝකෙද? කාරණා ලෝකෙ. මට ලෝකයක් කියලා පැහැදිලා තියෙනවා. මම පොඩ්ඩක් කලින් ආරම්භස්සේ මම කිසි කෙනෙක් නැතිදැනක පැසක කඳුලා හරි වාහනේ යනකොට නිින්ද කියන සංහරි දැන් මම කියනවා වචනයක්වත් කතා කරන්න එපා මම පොඩ්ඩක් මට ඉදිමතේ මම පොඩ්ඩක් දැන් පහර ගන්න කියලා නිකාගත්තොත් මෙයා තෝරනවා තමයි ආ කොන්න යනවා කොහෙද හරි කරන්න යනවා හරි දිග යනවා කොහෙද තමන්ගේ ලෝකයේ පරිසරයට යනවා. හරි? අනේ පරිසරයට යන ලෝකය හැදුනේ හැදුනේ මොනවයින්ද? හැදලා තියෙන්නේ මොනවයින්ද? ඇහැට දැක්ක රූප වලින්, කනට ඇහෙච්ච ශබ්ද වලින්, නාසයෙන් දැනෙච්ච ගන්ධ වලින්, දිවට දැනෙච්ච රස වලින්, ශරීරයෙන් දැනෙච්ච පහස මනසට දැයිත ගන්න. ඔන්න ඔය කාරණා හයකින් නේද අපේ මුළු ලෝකෙ හැදෙන්නේ. එහෙනම් මගේ කියලා මේ හැදලා තියෙන ලෝකය රූප ලෝකය, සාද ලෝකය, ගන්ධ ලෝකය, රස ලෝකය, ස්පර්ශ ලෝකය, ධම්ම ලෝකය දක්වාතාවල බෙදා ගන්න පුළුවන්. කොහොමද කවන්නේ මම හැම වෙලේම කල්පනාවක නිමග්න වෙනවා නම් මට කල්පනාවල් ඇති වෙනවා නම් අනේ කල්පනාවල් ඇති වෙන්නේ ඔන්න ඔය දේවල් ගැනද නැද්ද අතීත රූප ශබ්ද ගන්ධ රස අන්න ඒක ගැන අපි කතා කරනවා ඉතින් එතන මෙතනදී පොඩ්ඩක් බලා ගන්න වෙනවා මගේ ලෝකෙ මම මේ විතර ලොකු තණ්හාවක ගොඩවාගෙන ඉන්න මේ ලෝකය හැදලා තියෙන මොන වගේ කොටසයි. මට මේ කියලා ගන්න ඒකේ පස්සේ පාරකට මොකක්ද කියන්නේ මෙන්න. ලෝකයේ දැකිය හැකිව තියෙන රූප භූමියක් තියෙනවා. ඇහෙන් බලන්නට පුළුවන්කම තියෙන රූප භූමියක් මේ ලෝකේ තියෙනවා. ඒ වගේ මම ඔතන දැකලා තියෙනවා දැනගෙන. ගොඩක් ටිකක් ටිකක්ද චූතක්ද චුට්ටු චුට්ටක් ඒ දැකලා තියෙන දේවල් වලින් කොච්චර මාර්ග තියෙනවද මගේ ලෝකයේ ඒක වෙලා තියෙනවා ඊළඟට පොඩ්ඩක් කනට ඇසිය හැකි මේ ලෝකයේ සකස්තිය හැකිය කියන ශබ්ද වලින් මගේ කනට ඇහිලා තියෙන ප්‍රමාණය ගොඩක්ද අල්පම ස්වභාවයක් අල්ප ස්වභාවයක් ඒ වෙලාවේ මට මතක තියෙන මට නැවත නැවත අරමුණු කරන්න පුළුවන් මගේ මනසෙන් අරමුණු කරන්න පුළුවන් කොච්චර පොතද බොහොම අල්ප මාර්ගක ඉන්ද්‍රියන් හයෙන් එහෙම නේද හරි ඉන්ද්‍රියන් හයෙන් එහෙම කරා එතකොට දැන් මම ආ මේ අරගෙන මේ මුළු ලංකාවම තරන්න ලෝකයේ අරමුණ කර හැකිව තියෙන හැමනාතයේ දින ශරීරයේ අරමුණ කර හැකිව තියෙන දේවල් ලංකාව කරගන්න අපේ ගෙදර ඉන්න කූඹි රන්සොරක් වගේ තරම් තමයි මගේ ලෝකෙට එක් වෙලා තියෙන්නේ. හොඳ නේද? ඈ හොඳ නේද? හරි. එහෙනම් මගේ ලෝකෙ මොන ලෝකෙද? කූඹි ලෝකෙ. එහෙනම් මම මොන රජ ලෝකෙද? මොන රැකියද? අච්චි. ඕක අපේ ලෝකේ තරම් වෙනවානේ පළවෙනියම මම කියාගන්න ඕනවායි. මේ කර්මය සම්පූර්ණයෙන් දැනෙන්න ඕනේ. මගේ කොටස මට අහු වෙලා තියෙන කොටස පුංචි කොටස. හැබැයි මගේ මේ කුංචි ලෝකේ මට මහමේරු පාරවතක් වගේ බාරයි. ඒ කුංචි ලෝකේ ඉඳලා හරියට හදනවා. හරියට වැටෙනවා. ඔය රැඳෙන ඇවිදින විදිහ දනවනේ ඔය කුඹි ලෝකෙලෝ තියාගෙන. ඔය රාජ්‍යෝ කරපු රහපාවෙන්ද හදාගත්ත ගේකින්ද තියෙන ඉඩම් කඩම්කින්ද හ්ම් ඇවිදින හැටි කතා කරන හැටි දනවනවා. අර ඔක මම කියලා දෙන්න දෙයක් නෑ. දැන් කොන්ටැක්ට් එක දනවන්නේ නේද? හොඳට හොඳට දනවනවා. දැන් ඔහොම කියන ලැජ්ජා හිතනවා දැන් දැනනාලෙම නැහැ නේද? කවුගේ කාණ්ඩේ එහෙම ඇරිද්දද නැද්ද? අනිත් අය විතර නිකන් ආඩම්බරයෙන් වගේ හිටියද නැද්ද? නේද? අපිට එහෙම හිටියද නැද්ද? අපිට නම් එහෙම කරනකොට දැනුත් එහෙම දරන්නේ නැහැ. එහෙනම් මේ කුංචිම කුංචි ලෝකයක් පොළවේ තියාගෙන මාන හැලී යන හරියට අනිත් අය ලොකුකම් කරනගෙන මානය කර කරගෙන මට කියලා කිසිම දෙයක් නැහැ තරම්. නේද? මේ බලන්න මේ කොච්චර කාලයකට කියලා මේ කියන කාරණාව ලංකාව කියන්නේ ඉන්දියානු සාගරයේ මුතුරැය. ලෝකෙට සාපේක්ෂව ගත්තොත් දුවිලක් වගේ. ඒක මගේ ඉන්න ඔන්න වැඩි. එහෙනම් මෙච්චර පුංචි දේවල් වගේ මෙච්චර පුංචි ලෝකයක් තියාගෙන තමයි පිළිගන්නේ අපි හරි මෙච්චර පුංචි ලෝකයක් තියාගෙන ඔන්න ඔය පුංචි පුංචි ටික අතහැර ගන්න බැරුවයි පස්ස යන්නේ. හරි. පොඩිම පොඩි දේ අතහැර ගන්න බැරුව සංසාර ජීවිතේ සමනිවා දකින්න බැරුව ඉන්නේ ඔන්න ඔය පුංචි පුංචි ලෝකයක් අතහැර ගන්න බැරුව. හරි. දැන් අපි ඔය පුංචිම ලෝකේ තමයි කඩලා බලන්න හදන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පුංචි ලෝකය ආයතන වලින් බලන්න එතකොට ලෝකයේ කෝටි 700ක් ජනතාව ඉන්නවා ඒ ඔක්කොම ඇතිවෙනවා චක්කු ප්‍රසාරම් තියෙනවා සෝත ප්‍රසාරම් තියෙනවා ගාහන ප්‍රසාරම් තියෙනවා ජීව ප්‍රසාරම් තියෙනවා කාය ප්‍රසාරම් තියෙනවා මේ මනෝ ප්‍රසාරම් තියෙනවා මනස මානසිකාරය තියෙනවා මෙන්න මේ උපදින්නා වූ ආයතනයන් තියෙන සක්කායද සෝතායද මායද දක්වා. ඉතින් මටත් තියෙනවා. කීයේ එකක් වගේ තියෙනවා. මේ මට විතරක් උත්තරයක් දැන් තිරසන් තත්ත්වයට ආයතන තියෙනවා. නේද? ඉතින් මන ආයතනේ බොහොම කුංචි වැඩ කරන ආයතන තියෙනවා. එහෙනම් මේක මොන රෝගේ ඉතාම කුංචි ප්‍රතිකින් එකක් තමයි මගේ මේ ආයතන ටික. අනේ ආයතන ටික ගැන අපි දැන් බලමු එකින් එක පොඩ්ඩක් අරගෙන. ඇහැ. පළවෙනි බබු සෝතම ප්‍රසාදය කවුරුද දැකලා තියෙනවද? සෝත ප්‍රසාදය කවුරුද දැකලා තියෙනවද? හා. කවුරුන් තමයි සෝත ප්‍රසාදය හදාගත්තද? මන්නේ જાතියේ එකක් ඕනේ ඒක හදාගත්තද? නෑ අපිට හදාගත්තේ නෑ එකක් හදාගත්තද හැදුනද කොහෙදද තියෙන්නේ පියර දැනගෙන හොල්වාවක් නම් තියෙනවා නේද ඒකෙන් පෙනීම අඩු වෙනකොට ඉතින් කණ්ණාඩි එකක් දාලා පොඩ්ඩක් උදව් කරනවා යන්න හරි ඒක ගැන කර පස්සේ විඥානය ගැන කතා කරලා කතා කරමු ටික ටික මේක බෙදා ගන්න යනවා නේද හදන්න එතකොට චක්කු ප්‍රසාදයේ කියන එක මොනවයෙන් හැදිච්ච එකක්ද? රූපයන්ගෙන් හැදිච්ච එකක්. පඩවි ආදී රූපයන්ගෙන් හැදිච්ච එකක්. එහෙම නේද? හරි. රූපය කියන එක මොකක්ද පිටන්නේ? රූපය කියලා කියන්නේ ස්ථිරව තියෙන දෙයක්ද? නෑ. රූපය කියන්නේ සංකතියක්. සංකතිය කියන්නේ මොකක්ද? දැන් ජයසිම්මා බෝධි මහත්මිය කියන්නේ රූප සංතතිය. ඒ රූප සංතතියේ අතීත අපි හොයාගෙන හොයාගෙන හොයාගෙන ගියේ. එක දවසක සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙනකොට අන්න එතන දක්වාම ඒ රූප ගැනීම හරියට නිකන් සංතතියක් කියන්නේ ගැනීමක්. ගැනීමකට ගැනීමක් කියන්නේ හරියට හරියට දුන්හිඳ ඇල්ල වගේ පද්ධතියක් කියලා කියන්නේ. හරි. දුන්හිඳ ඇල්ල කියන්නේ මොකක්ද? දුන්හිඳ ඇල්ල කොච්චර ආයශයක් තියෙනවද දුන්හිඳ ඇල්ලට? දුන්හිඳ ඇල්ලේ ආයශය කොච්චරද? වෙනස් වෙන්නේ නැති ආයශය. අපුණ මුසල්මාන් අහන දුන්හිඳ ඇල්ලට එකක් තියෙනවද? දුන්හිඳ ඇල්ලට එකක් තියෙනවද? ආ නෑ. අපේ කියන ගොළු නෑ. ඕකට කියනවා කිව්වොත් එහෙම හාමුදුරුවෝ ඕන්නෑ කතා කියයි කියලා දුම් හිතල්ලක එකක් නැහැ. මම ගිහිල්ලා ඡායාරූපයක් ගත්තා. ඡායාරූපයක් ගත්තාම මේ කැමරාවේ දුම් හිතල්ල සැලකහ කලින් හඳුනාද නැහැද? එහෙනම් ඒ පරිචුහන් වෙන ශරීරය ඒක කොච්චර පොඩි කාර්යයක්ද? කියන්නේ කරා පුංචි කාර්යයක්. අන්න ඒ ශරීරයේ තිබ්බ දුම් හිතල්ල තමයි ඒකේ තියෙන්නේ. නේද? පවන්නක තියනවාද? අද කාලේ අත්දැකීමක් තියෙනවා මේක නෑ. මේ මල් නෑ. වතුර වීදුරු නෑ. ඔය ඉතරම් ඉන්න නෑ. පුද්ගලයා ඉන්නවද නැද්ද? පුද්ගලයා ඉන්නවා. නැත්නම් අස්ථාරයේ පුද්ගල මහා සංඝරත්නය හැදෙන්නේ කොහොමද? නේද? පුද්ගලයා පිළි. පුද්ගලයාගේ ආශය කොතන? අන්න ඒක තමයි අලගරත්න තැන. එයාගේ ආශය නම් පුද්ගලයේ වශයෙන් කතා කරනවා නම් එයාගේ ආශය ස්නේහයි. ඒකයි අචාර්ය පුද්ගල මහා සංඝරත්න ඔය කියන්නේ මේ තියෙන ධාරාවල් වර්ගීකරණය කරලා තමයි මේ සම්මත වශයෙන් පුද්ගල කියලා අරගෙන තියෙන්නේ. හරි? දුන්ගිට ඇල්ලේ ආශය කියනවා නම් එක ස්නේහයි. ඊළඟ ශ්‍රේණිය සම්පූර්ණයෙන්ම වෙනස් එකක්. හැබැයි ඊළඟ ශ්‍රේණිය වෙනකොට මොකද උනේ? මෙතන තිබ්බ වතුර බිඳුව පල්ලා යනකොට ඊළඟට එතෙන්ට ආවා. ඒක එතෙන්ට නෝට ඊට උඩ එක එතෙන්ට ආවා. ඒක එතෙන්ට නෝට ඊට උඩ එක එතෙන්ට ආවා. අන්න එහෙම එකකට එකක් ආදේශ වෙමින් ආදේශ වෙමින් ආදේශ වෙමින් එන වැඩ පිළිවෙලකට කියනවා සාන්තතියක් කියලා. හරිද? අපේ රූපේ කියන්නේ අනේම සාර්ථකයක් හැම වෙලේම බෙදෙනවා බෙදෙන එක වෙනුවට හැදෙනවා හැබැයි හැදෙන්නේ හේතු සතුවයි අර තිබ්බේකට යම් කිසි නෑදෑකම යම් කිසි පාරයකට සමානකම ඇතුව නමුත් සරසමද නෑ හැම වෙලේම වෙනස් වෙනවා හැම වෙලේම වෙනස් වෙනවා හැම වෙලේම වෙනස් වෙනවා හරිද එහෙනම් මගේ ඇහැ කියන එක හැම නිමේෂයකම වෙනස් වෙමින් නැවත සකස් වෙනවා. ඇති වෙනවා වෙනස් වෙනවා ඇති උත්පාද පිටි කියන්නේ වෙනස් වීම සඳහා යන කාය යම් දෙයක් යම් තත්ත්වයක තිබිලා තව තත්ත්වයක් දක්වා වෙනස් වීම සඳහා යන කායය පිටි කියන්නේ පවතිනවා නෙවෙයි වෙනස් වීමකට වෙන කායය. එහෙනම් භාංග කියන්නේ නැතිවීම. එහෙනම් ඇහි කියන මේ චක්කු ප්‍රසාදය කියන එක හැම නිමේෂයකම ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. හරි. දැන් මෙන්න මේ ඇහැ කියන මේ චක්කු ප්‍රසාදයේ චක්කු ප්‍රසාදය එහි ඇති වෙන වෙනස් වීම නිසා වෙනවා. අපිට මේ ඇහැ ගැන විශ්වාසය තියලා වැඩ කරන්න පුළුවන්. මං කියනවා මේ අර ඇස් දෙක වාගේ රැක ගන්න ඕනේ කියලා. සමහර ඒවා රකින්න හදනවා නේද? ඇයි රකින්න වෙලා තියෙන්නේ ඇස් දෙක? ඇයි රකින්න වෙලා තියෙන්නේ? නැති වෙන්නේ එකකට කියනවා නේද? හැම වෙලේම ඒක අහිමි වෙන්න තියෙන එකකට කියනවා. ඒ ඇයි මේ වෙනස් වෙන ස්වභාවයෙන් ඉන්න. හරි? යමක් වෙනස් වෙනවා නම් එය සැපයිද දුකයිද? යමක් වෙනස් වෙනවා නම් ඒක සැපයිද දුකයිද? ඔක්කොම ප්‍රශ්න කොලකිනම් දෙවෙනි යන්න ඕනේ. මොකද මේ සූත්‍ර ධර්මයේ තියෙන විලක්ෂණය අනුව ඉස්සරහට යනවා. දැන් මේ ලෝකේ සමහර ඇතෝ මේ කාලේ මේ මෙහෙම කියන අහලා තියෙනවා. වෙනස් වීම සැපයි. ඇයි තුවාලයක් හැදලා හොඳ වුණා. වෙනස් වුණාද ඉතින් තමයි. මොකද වෙන්නේ? කැමති කෙනෙක් දැඩිනේ ආකාරයෙන් ඉන්නවා. මේ පරිසරය වෙනස් වෙන හින්දා යාළුවෙක් දෙතෙන්නේ. නේද? එතකොට වෙනස් වෙච්ච එක සැපද නැහැ. ඒකයි. දැන් වෙනස් වෙන මොකයි? එහෙනම් යමක් වෙනස් වෙනවා නම් හතරද ආයෙත් කයිද යමක් වෙනස් වෙනවා නම් හොඳයි ඔන්න ඕක තේරුම් ගන්න බැරුව තිබුණත් මොකද උනේ ත්‍රිලක්ෂණය වෙනස් කරන්න පටන් ගත්ත අපේ ඇත්ත හරි ත්‍රිලක්ෂණය වෙනස් කරන හතර ලක්ෂණයක් දැම්මා ලක්ෂණ හතරක් දාගෙන ඉතින් මේ වගේ පරිස්සමෙන් කරුණාවෙන් තේරුම් ගන්න ඕනේ මේ මුලාවට වැටෙන්නේ නැහැ. මම එපා. අර ප්‍රිය පුද්ගලයා මගේ ළඟට එන්නේ වෙනස් වෙන ස්වභාවයෙන් හිතගෙන හරි. මම මෙයාට කියනවා එකාම ප්‍රිය පුද්ගලයෙක් දැකීම. දකින්න ශරණයේම ඒ දැකීමත් එක්ක ඇති වෙන සතුටක් එක්කම මිශ්‍ර වෙච්ච කොහොම හරි පරිසම් කරගන්න ඕනේ. නේද? මාසුකම බය වෙනස් වෙයි කියලා බයයි. පීඩනය කියනවාද? ඇයි එහෙම තියෙන්නේ? වෙනස් වෙන ස්වභාවයෙන්. දරුවා නිරෝගීව ඉන්නවා. නිරෝගීව ඉන්න දරුවා ගැන පාසල් යනකොට පාසල් යනකොට අම්මා ඉන්නේ බයද නැද්ද? ගිහින් එනකොට තියෙන බයද නැද්ද? හරි ගලනකොට තියෙන බයද නැද්ද? හැබැයි බයයි. පීඩනයකින්ද තාත්තගේ කපුලේ ලොකු තුවාලයක් ඇවිල්ලා උදේ බලනකොට දැන් හොඳ වීම ඇවිල්ලා එකක් හොඳ වීම දැකලා සතුට වෙනවා ඒකම බයක් වෙනවා මොකද ආපහු මේක ආපහු ආයෙත් දෙවෙනකොට මේක වැඩි වෙයි කියලා මේ ලෝකේ තියෙන හැම දෙයක්ම පින්වත් වෙනස් වෙන දේවල් එක්ක අපිට සතුට ඇති වුණාට ඒකත් එක්ක මිශ්‍ර වෙච්ච බය ශෝකය නේද? විපරිණාම දුකක් කියනවද නැද්ද? අපිට මේ ලෝකයේ ඇති වෙන සැප වේදනාවත් එක්ක ඒක විනාශ වෙන ස්වභාවයට පත්වේයයි කියලා සැප වේදනාවෙම කියන දුකක් වෙනවා. හරි. එහෙනම් මේ සම්පූර්ණතාවය නිබඳව අනිත්‍ය ලක්ෂණය විතරක් නෙවෙයි දුක්ඛ ලක්ෂණයෙන් යුක්තද නැද්ද? නේද? හැම වෙලේම වෙනස් වෙන හින්දා වෙනස් වෙන ස්වභාවය තියෙන හින්දා මේක දුක් ලක්ෂණයෙන් යුක්තයි. අනුගේ ඇහෙන් ඇහැ කියන එක මගේ ඇහැ කියන එක ගැන මම හැම වෙලේම බයයි. දැන් මේ කොච්චර පරිස්සම් කරලා කරනවද? හ්ම් මට කියන එකම ඉඳමයි කියන එකම වස්තුව විතරයි ලක්ෂ 12ක් විතර වශයෙන් ඔතන තියෙන්නේ. මට කියනවා ඇහැ දැන් නරකයි කියලා ඉන්නේ මේක හොඳ කරන්න නම් ඉන්දියාවේ අය යන්න ලක්ෂ 12ක් යනවා කියලා. ඊටමද ඇහැද? ඊටම විකුණන හරි යනවද නැද්ද? ලාන්ට වෙනවා. ඉතින් කොන්න ඕක රැඳගන්න අපි නොකරන දෙයක් නෑ. නමුත් ඒක වෙනස් වෙන ස්වභාවය මත සුද වෙනවා මේක පේන්නට යනවා දුර පේන්නට යනවා ළඟ පේන්නට යනවා වර්ණ පේන්නට යනවා එක එක විකාරයි මේකට තන්දන් විහාර ස්ථාපනක කොහොමද බේරෙන්නේ ඊට පස්සේ තින් යන්න ඕනේ මේක බලන්න යන්න ඕනේ ආයෙ වෙන්නන්න ඕනේ පාට දාන්න ඕනේ ඒකව කර කර අන්තිමට ඔය ඔක්කොම ගන්න උත්සාහය විවර්ත වෙලා උදෙන්නේ එන්නේ නැති වෙනවා මරණයට පත් වෙනවා ඉන්ද්‍රියන්ගේ විනාශය සිද්ධ වෙනවා වේලාව ගන්න. ඒ වගේමයි සෝතාර්ථණය ඒ ඊළඟට එක දුක් ලක්ෂණයෙන් යුක්තයි. ඊළඟට මේ ඇහෙන් වෙනස් වීම සිද්ධ වෙන්නේ මට ඕන විදිහටද අන්න ඒක වෙනවා නම් මට මේක හොඳ කරලා හැම වෙලේම වෙනස් කරගන්න තිබා. වෙනස් වීම සිද්ධ වෙන්නේ හැදුනේ නිදෙන්නේ වෙනස් වෙන්නේ හැමතැනම මේක ගැලීම සිද්ධ වෙන එකක්වත් මම නම් දන්නේ නැහැ. එහෙනම් මේ චක්කු ප්‍රසාදය කියන්නේ මම දන්නේ නැතුවම මෙතන හැදිලා මම දන්නේ නැතුවම වෙනස් වෙලා මම දන්නේ නැතුවම නැති වෙලා යන මට හිතුව අකාරකම් කරන එකක්ද නැද්ද? එහෙනම් මේක ආත්ම ලක්ෂණ තියෙන්නේ අනාත්ම ලක්ෂණ. මට කරන්න දෙයක් නෑ කියලා තේරෙන මගේ මේ ඇහැ වැඩ කරන්නේ මට ඕන විදිහට නෙවෙයි. මගේ මේ ඇහැ වැඩ කරන්නේ මට ඕන විදිහට නෙවෙයි. හරි. දැන් යම් කලකට කනවද? දැන් අපිට වෙන වෙන වෙන ඉස්සර වගේ ඉස්සර කරන්න දෙයක් නෑ. කන මොකද සෝත ප්‍රසාදයේ තියෙන තැන ගන්නවද? ඔව් ආරක්ෂයක් තියෙනවා. එහෙනම් මෙන්න මේ කොහොමද මේ කනාරකේ මේ මේ තියෙන එකතෙන් තියෙනවා කියලා ආරක්ෂයක් නම් තියෙනවා. ඒක කෙනෙක් නම් එහෙනම් මට යත් එක්ක වැඩි සම්බන්ධයක් තියාගන්න බැහැ. හොඳටම විශ්වාසද මේ අතන්ට අපි ඔක්කොම ඇහෙන්නේ එක විදිහට කියලා. ඇයි? වෙලාවකට දැනෙලා තියෙනවා කඳු පල්ලාවලින් මෙහෙ බහිනකොට කන් අමු නැරෙනවා. නේද? ඇඟ කේලා තියෙනවා. එතකොට මොකද හිතෙන්නේ? මේ වෙලාවට අල්ලේ තමයි ඇහිලා තියෙන්නේ. එතකොට තමයි තේරෙන්නේ මට අල්ලේ ඇහිලා තියෙනවා. එහෙම වෙනකොට අල්ලලා යනවා. ඒ විදිහට කිව්වම මම කවදාකවත් දන්නේ මට අල්ලේ ඇහින්නේ කියලා. හරි. එහෙනම් අපි එක එකනාගේ ඇලීම එක එකනා සාපේක්ෂයි. මම හිතාගෙන ඉන්නවා එහෙමයි කියලා. තව එකෙක් හිතාගෙන ඉන්නවා මෙහෙමයි කියලා. අපිට තියෙන ආයතන වගේ බලන්න කියන එක. එයාට කොහොමද? අපිට ඇහෙන්නේ නැති ශබ්ද වර්ගයක් ඇහෙනවා. ඒකම අඩු ශබ්ද සහ ඒකම වැඩි ශබ්ද. ගානායතනය ගත්තම බල්ලාගේ බල්ලාට වැඩියෙන්ම දැනෙනවා කියලා හොඳට ප්‍රකටයි. එයාට මනුස්සයෙන්ම එක එක අපි ළඟ තියෙන ගඳ වෙන වෙනම දැනෙනවා. මේක අපිට එහෙම දැනෙන්නේ අපිට ගඳේ මිනිස් හොයාගෙන යන්න බෑ. නමුත් සුවඳ ගන්න පුළුවන්. එහෙනම් මේ ලෝකයේ අපිට පේන්නේ දැනෙන්නේ නැතිව තවත් තියෙනවා මේ ඉන්ද්‍රිය වලට අහු වෙන සුට්ට විතර දැනෙන්නේ. නමුත් මේ ඉන්ද්‍රියන් හැම නිමේෂයකම වෙනස් වෙනවා නේද? වෙනස් වෙනවා ඒක විනාශ වෙනවා ඒක ඒ වෙනස් වෙන හින්දා ඒක දුක ලක්ෂණය කියන එක කරන්නේ අද්වෛත වැණියෙන් අරමුණු කරමු ඒක මට ඕන විදිහට හදාගත්තෙත් නෑ මට ඕන විදිහට වෙනස් වෙන්නෙත් නෑ මට ඕන වෙලාවට නැති වෙන්නෙත් නෑ ඇති වෙන්නෙත් නෑ මේ ඉන්ද්‍රියන් ටික ඇහැ කන නාසය දිව ශරීරය සහ එන් ශරීරයේ පිට පහගමක ඔය පහේ ඔය ලක්ෂණ ටික හොඳට පේන තියෙනවා දැන් හොඳට තේරෙනවා. දැන් මනස කොහොමද? දැන් අර පහම අපි කරන්නේ මම මෙහෙම අහන්නම්. මට ඕන වෙලාවට හැදෙන්නේ නැත්නම් මට ඕන වෙලාවට හැදෙන්නේ නැත්නම් මට ඕන විදිහට තියෙන්නේ නැත්නම් ඔය ආයතන මගේද නේද? අන්න ඒක ඒ හැඟීමෙන් අපිට දැනෙන්න ඕනේ. හරි? මේ ශරීරය අපි කාගේ ශරීරය කියලා කියන්නේ? මගේ හිතේ කියන්නේ. හරි? නමුත් මේ බලන්න මම දෙන්නම් කියනවා හැමදාම ගන්න උදාහරණයක් ගමු මේ තේරෙනවා කියන්නේ යන්න ඕනේ දැස්සකට. කුලී නිවසක වාසය කරන කෙනෙකුට කවදාකවත් ඒ කුලී නිවස මගේ කියන හැඟීම එනවද? හැඟීම එනවද? අදහස් එනවද නැහැ අන්න ඒ වගේ ඇයි ඒ කුලීනස මගේ කියන හැඟීමෙන් නැත්තේ ඒක මට හදන්න බෑ කඩන්න බෑ ඒක මට පාට ගන්න බෑ මොකක්වත් කරන්න බෑ ඒක වෙන කාගේ හරි ගුණාවකට හදන්න දෙයක් මට දැන් හදන්න හදන්න මොකුත් බෑ හරිච්චේ කවවරි කුලීනස කියන කෙනෙක්ගෙන් ගිහින් ලැබුවොත් කොහේ ගාලා තියෙන පාට හොඳ නෑ නේ කියලා යවනවා කරන්න නෑනේ කුස්සිය පොඩි වැඩිනේ කියලා කරන්න දෙයක් නෑනේ කරන්න දෙයක් නෑ කියලා කියන්නේ ඒක පරම අයිති මට නෑ ඒක මගේ නෙවෙයි කියලා කන්නඩිය මොන කරවද ඔව් හොඳද හොඳයිද අපෝ නෑ හොඳ නෑ එතකොට මම අහනවා හොඳ නැති මූණ කියලාගෙන ඉන්නේ ඇයි අපරාධයක් නෑ. එහෙනම් මගේද? කෙනෙක් නොසලෙන්නේ මොනවා කරන්නේ? කොට වැඩින්නේ, මහත වැඩින්නේ, කෙට්ටු වැඩින්නේ, අඩු වැඩින්නේ, සුදු වැඩින්නේ. කරන්නේ නැහැ. එහෙනම් මේ ආයතන ටික හිතුවක් කාන්නේ නැද්ද? අර විදර්ශනා නුවණින් මේ ආයතන දැනගන්න ඕනේ. ඒක තමයි මේ දේශනාව කියන ආයතන දන්නවා කියලා කියන්නේ. හරිද? ආයතන තේරුම් ගන්න ඕනේ. අපිට මේවට මගේ කියලා කතා කරන්න බැරි නේද? අපි හරියට මේ ජීවන ජීවිතය අපි මනස ගැන කතා කරනවා නම් අනිත් කේන්ද්‍රයන් නම් හිතුවක්කාරයි. නේද? ඔන්න මගේ යාළුවෙක් කියලා. මම හිතාගෙන ගියා එයා මගේ යාළුවෙක් කියලා. ඇයි යාළුව කෙනෙක් මගේ කියලා දාගත්තේ? එයා මම කැමති විදිහට ඉන්නවා. කැමති විදිහට වැඩ කරනවා. එතකොට අපිට මගේ කියලා දාගන්න වෙනවා. ටික දවසකින් එයා හරියට මම කියන කිසි දෙයක් කරන්න ගන්නෑ. එපාගේ දේවල් මම කරන්නේ. මට හිතනවා මේ දේනවා එයා එපාගේ දේවල් මම කරන්නේ. කරනවා කිව්වොත් කරන්නේ නැහැ. කරන්නේ නැහැ කිව්වොත් කරනවා. හරි ඒ වගේ හරි හිතුවක් ආවලා පෙන්නන්න පාර කරනවා. එතකොට මම කියනවා එයා මගේ ආවේ මගේ කියන හැඟීමත් බලන එක දැක ගන්නවා. මම දන්නේ නැතුව මේ හැබෑවාසේ දේව ශරීරයේ කියන ඒවා මගේ කියලා හිතාගෙන හිටියා. කරුණ විමසලා බලනවා. විදර්ශනාව කියන්නේ මේ ගැන විමසා බැලීම. විමසා බලනකොට මට තේරෙනවා ඇහැ මට ඕන හැටියට තියෙනක නෙවෙයි. කන මට ඕන හැටියට තියෙනක නෙවෙයි. නාසය දිව ශරීරය මට ඕන හැටියට තියෙනක නෙවෙයි. හරියට ආකාර. ඊට හිතුවාකාර ස්වභාවයෙන් තියෙන දේවල් කියලා තේරෙනවා. අන්න එහෙම තේරෙනවා නම් මගේ කියන හැඟීම අයින් වෙනවා. මගේ කියන හැඟීම අයින් වෙනවා. දැන් ආ යාළුවා ඉන්නවා හිතුවපාර වෙලා අනිවාර්යයෙන්ම ඉන්න තැනක්වත් කරගන්න බෑ. ඉන්න තැනක්වත් කරගන්න බැරි ආයෙත් මට. අර යාළුවා දැන් එහා ඉන්න කියන්නේ නැහැ. එහෙනම් මට යාළුවා ගැන මොනවද කියන්නේ? වැරද්දක්ම වැරද්දක්ම නැහැ ඉන්න ධර්මයක් කියන්නේ දුරවලාගයක් වත් දෙන්නේ නැහැ. අරම ගන්න කතා කරලා ඉන්න බැරි කියන්නේ. එහෙනම් මේ කාර්කමයේ කරා මේ මනස කොහෙද දැන් නැති වෙන්නේ? මනෙන්නේ කොහෙද තියෙන්නේ? සුඛිනයි මහා. කියන්නේ බලන්න කොහෙද තියෙන්නේ කියලා. මේ දැන් බලන්න කොහෙද තියෙන්නේ? කර්තිය පපෝනර වෙනවා කර්තිය ඔළුවනර කමලේ ආ ඉන්න තරම ඉන්න තරම හොයාගන්න බැයි නම් මේ ඉන්ද්‍රිය මගේද ඒක කොහොමද මගේ වෙන්නේ නැහැ අන්න ඒ හැඟීම මේ ඉන්ද්‍රිය ගැන ප්‍රතික්‍රියාවක් මේ භවයක් විතර වෙච්ච මේ ශරීරයේ ක්‍රියාකාරීත්වය කුලගේ යන කොලයක් වගේ ගලාගෙන යන කඳක් වගේ හරිද ගලාගෙන යන ගඟක් ගලාගෙන යනවා මම ඉන්නට වෙලා ඉන්නත් මේ ඒකේ හැඩතල වතුර හැදෙන එන බොර රොඩු සුලි සද්දේ කිසි දෙයක් මට ඔය හැදෙන්න දෙන්නේ ඒක හැම වෙලේම වෙනස් වෙනවද මට මොකෝ කරදර නෑ අන්න ඒ වගේ මේක තුළ ඇති වෙන මේ ජීවිතය කියලා කියන මේ මේ ශරීරය සම්පූර්ණ නම් වගේ ගලාගෙන යනවා ඒක තව මොහොතකින් මොන වගේ තත්යකට පත් වෙනවද කියලා මම දන්නේ නෑ කියන්න බලන්න අද ඇරලා වැඩ තියෙනවා මම දන්නේ නෑ ඔය සුත්ත දැවනවා නම් කොතනද ඇති? කෙනෙකුට හරියට දැවනවා මේ ඉන්දියාව ටික. එයාට මෙන්න මෙහෙම දැනෙනවා. අද හැන්දෑව පැත්තකින් ඉඳලා මේ බණ ටික ඉවරනකම් මම ජීවත් වෙන්න කරන්න පුළුවන්. මේ කොහොමද එක පාරට බණ ටික ඉඳලා කතා කරන්නේ. කටේ දුවගෙන හාමුදුරුවෝ මොකද දුන්නා කියලා. ඒකයි බලන්න ඉවරයි. එහෙම වෙන්නේ එහෙම වෙන්න පුළුවන්කමක් තියෙනවද නැද්ද? ජීවිතය තන අග පිනිවිද බෑන කියලා කියන එක මේ කවියන්ගේ කවියක්වත්ද නෑ කවියන්ට ඒක නම් බොහොම හොඳයි කවියන් උපමා දේශනා කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ උපමා දේශනා කරලා තියෙනවා කවියන්ගේ උපමා වලින් කවියා උත්සාහ කරන්නේ කවියාගේ හිතේ ඇතිවෙච්ච හැඟීම මනුස්සයාට හැඟීම පෙන්වන්න බෑ ඒ චිත්‍රය තමයි චිත්‍රය කරන්නේ එයාගේ හිතේ තියෙන හැඟීම සිත්යෙන් නටනවා ඒ සිත් දැක්කම ඊට සමාන හැඟීම අපිට ඇති වෙනවා නම් ඒ කලා නිර්මාණය යහපත්. බුදුරජාණන් වහන්සේ අපේ තුල ඇති වෙන හැඟීම් පිළිබඳව උපමාවෙන් දේශනා කරා. තරහාවකින් පිළිබිඹක් දැල්තාම අපිට මොකද්ද ඇති වෙන හැඟීම? තව මොහොතකින් මේක විවට වැටෙන්න පුළුවන් වැටෙන්න පුළුවන් කියලා. තව මොහොතකින් මේක විවට වැටෙන්න පුළුවන් කියලා. නේද? හරි. මම පරාව කියන පිළිවිදක් අරගෙන ඒක දිහා බලලා කියනවා තව මොහොතකින් ඔබ මට රැඳෙන්න පුළුවන් කියලා. දැන් මම වචනයක් කිව්වා. ආන්නේ කියපු වචනේ මට හිතෙන හැඟීම් වල දෙක එකක්ද දෙකක්ද? සංකේත වෙනස්ද නැත්නම් එකමද? මට දැනෙනවා ඒක. කාසුටකින් වැඩෙන්න කාසුටකින් වැඩෙන්න පුළුවන් කියලා. අනිවාර්යෙන් දැනවද නැද්ද? ආන්නේ දැනෙන දේමයි මම කියන්නේ. ඒක වෙනස් නෑ හොඳට තේරුම් ගන්න මම මේ කියන කර දැන් නම් ඒ දෙක වෙනස් නෑ ඒ දෙක වෙනස් නෑ නේද දැනෙන දෙමයි කියන්නේ මම කියන කනාල කියන දේ දෙදෙනෙ වැටෙන්න පුළුවන් අර කරින් මට දැනෙනවා දැන් වැටේ දැන් වැටේ කියලා දැනෙනවා නේද ඒ වගේ නේද ඒකමයි මම කියන්නේ මම ආන්නේ අතගේ තාක්ෂණිකින් නැරෙන්න පුළුවන් දෙයක් පුළුවන් දෙයක් මොකද ඉන්නවා කල්පේ තව කෙනෙක් මැරෙන්න පුළුවන්. හැබැයි හැංගීම මොකක්ද? නෑ ඒක වෙන්නේ. ඔන්න ඔය දෙක එකක් වුණා නම් ඔය ආයතනයෙන් අවබෝධ වෙලා. හරිද? පුළුවන් නම් කරලා බලන්න. ඔය ටික එකක් වුණා නම් ඔය ආයතනයෙන් අවබෝධ වෙලා. එහෙනම් අවබෝධය කියන්නේ මොකක්ද කියලා රාමදාන තේරුම් ගන්න පුළුවන්ද? හ්ම් තනාගෙන තියෙන පිළිබිඳ ගැන බලාපොරොත්තු තියන්න පුළුවන්. නෑ. මේ පිටුසුයි. බලාපොරොත්තු ඇති වෙන්නේ නෑ. බලාපොරොත්තු ඇති වෙන්නේ නෑ. එහෙම නේද? හරි. හෙට වහී කියලා කියනවා. හෙට වහින්න පුළුවන් බැහැ. කියන්නේ ඒක බලාපොරොත්තු වෙන්නේ. ඒක වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. ඒ නිසා ඇත්තම අපි කියන්නේ දෙන්නත් පුළුවන් නොයෙන්නත් පුළුවන් කියලා කියන්නේ කියන වචනේ දැනෙන හැඟීමයි දෙකම එකයි. හෙට නැරෙයි. හෙට නැරෙයි. වෙන්නත් පුළුවන් නොයෙන්නත් පුළුවන් හැබැයි මොකක්ද කියන්න වෙන්නේ නම් නෑ කියලා අදහස් තියෙනවා. ඒක වෙන්නේ නෑ. හෙට නැරෙන්නේ නෑ පිසුද. ඒක තමයි මේක ගැන දන්නේ. දැන් ඒක නිසා මේක ගැන බලාපොරොත්තු ඇති වෙනවා නේද? හරිද? හරියට යම්කිසි කෙනෙකුට ආයතනය ගැන ආයතන ගැන ආයතන අනිත්‍යය කියලා අපි දැන් මහා ලොකුට කිව්වා කටියකට දාලා. මම මෙන්න මෙහෙම අහනවා. මගේ අම්මාගේ ජීවිතය අම්මලා ඉන්න අය. නැත්නම් අම්මලා නැති වෙච්ච අයට මේක හොඳට තේරුම් ගන්න. නැති වෙච්ච වෙලාවම මතක කරගන්න. අම්මාගේ ජීවිතය නැති වෙන්නේ කවදා හරි දවසක ඊළඟ ස්තරයේද නැද්ද? මේ ස්තරයේ ජීවත් වෙන අම්මා ඊළඟ ස්තරයේ නැති වෙන කවදා හරි දවසක එහෙමද නැද්ද? නේද? මේ ස්තරයේ ජීවත් වෙන කෙනා ඊළඟ ස්තරයේ නැහැ. එහෙම නේද? මේ ස්තරයේ ජීවත් වෙච්ච කෙනා ඊළඟ ස්තරයේ නැති වෙනකොට මට අදහසක් තිබුණා නම් තව විනාඩි 5ක් ඉදී කියලා බලාපොරොත්තුවක් තිබුණා නම් මම දුකටපත් වෙනවද නැද්ද? මට අදහසක් තිබුණා විනාඩි 5ක් තව ඉදී කියලා 5ක් ඉදී කියලා හිතුවට වැඩිය දුක අඩුද වැඩිද? විනාඩි 15ක් ඉදී කියලා හිතුවා දුක අඩුද වැඩිද? වැඩි. මට අදහසක් හැඟීමක් තිබුණා නම් පැයක් ඉදී දවසක් ඉදී කියලා ඒ එතකොට ඇති වෙන දුක ඉතර පැහැදිලි. අවබෝධයක් කියන්නේ කියලා අදහසක් තිබුණා හැඟීමක් තිබුණා කියලා එහෙනම් බලාපොරොත්තු දෙකේ කාරණාවට හරි කොයි වෙලාවක හරි ඊළඟ ෂණය මට පවත්වන්න බෑ කියලා මට දැනෙනවා නම් තේරෙනවා නම් ඊළඟ ෂණය ගැන බලාපොරොත්තු ඇති වෙන්නේ නැත්නම් ලෝකේ මට දුකට තියෙන්නේ නෑ එහෙනම් එහෙනම් අනිත්‍ය ලක්ෂණය කොච්චර කුංචි අවස්ථාව වෙනකන් තේරෙන්න ඕනද? ආයතනයන්හි කියන අනිත්‍ය ලක්ෂණය ඊළඟ ශ්‍රේණියේදී මට කාලයක් යනකොට මගේ ඇහැ අනිත්‍ය වෙනවා කියලා නෙමෙයි. ඊළඟ ශ්‍රේණියේ කායික ස්වභාවය, ඊළඟ ශ්‍රේණියේ කායික ස්වභාවය කියලා අම්මාගේ ශරීරය, මගේ ශරීරය, අම්මාගේ ජීවිතය, මගේ ජීවිතය මෙන්න මේ ආයතන ඇත්ත ඇති කරගෙන තමයි දැනෙන්න ඕනේ ආර්මයේ දැනීම අනේ හැඟීමයි ආයතනය කරනවා කියන්නේ. හරිද? තේරුණාද? එහෙනම් අභ්‍යන්තර ආයතන කියන්නේ ඒ අභ්‍යන්තර ආයතන පැහැදිලිවම හිතවල් කාලද නැහැ. හිතාහිමවල් කාලද නැහැ. මට උදේට තියෙනවා මේ මේ මඩවලට වෙනස් වෙනවා මේ මඩවලට වෙනස් වෙන්නේ මඩවල විදිහට නෙවෙයි ඒක මගේ වැඩ පිළිවෙලක් නෙවෙයි. කොන්න ආයතන ටිකේ පැවැත්ම පින්නත් හරියට. අපි යනවා විදේශ රටකට. නිහාම ඒක නීතියක් තියෙනවා. දැන් අපි ජීවත් වෙන්නේ මොනවද කියලා? ආගේ නීතිය තමයි ජීවත් වෙනවා කියන්නේ. මෙන්න මේ ආයතන වල සකස් වීම පිළිබඳව ස්වභාව ධර්මයේ නීතියකට යටත් අන්න ඒ යථාර්ථ වාසය කරන් සිද්ධ වෙලා තියෙනවද ඒ නීතියට අනුව ඒ ධාරාව සිද්ධ වෙනවා විසකා මට කරන්න කිසිම දෙයක් නැත්තේ නෑ මේක සිද්ධ වෙන දෙයක් මේක සිද්ධ වෙන දෙයක් මේක සිද්ධ වෙන දෙයක් මේක තේරුම් ගමු අපිට තියෙන ප්‍රශ්නත් එක්ක අනිත් ආයතන ටිකත් එක්ක කතා කරමු එකට එතකොට දේශිකා හොඳයි බාහිර ආයතන කියන්නේ මොකක්ද ඇහැත් එක්ක ගැලපෙන්නේ රූපයයි. රූපය කියන්නේ පේන ඇහැට පේන රූපයන් වර්ණ රූප කියලා කියනවා. මේ ඇහැට පේන තියෙන මේ දේවල් එකක්වත් මට ඕන හැටියට තියෙනවද නැත්නම් හැම විශේෂයකම වෙනස්කමක් හැම විශේෂයකම වෙනස් වෙනවා කියන කතාව. ඒ වගේම මේ හැම දෙයක්ම මල් කොම්පා වෙනවා නේද? හැම එකකම වෙනස් වීම සිද්ධ වෙනවා. එහෙනම් ඒවා හැම නිමේෂයකම දීගේ වෙනස් වෙනවා. අනේම වෙනස් වීම හින්දා රූපය පරිණාමයේ පස්සේ රූපය වෙනවා. මෙන්න මේ වෙනස් වීම හින්දා මම මට ලොකු උත්සාහයක් දරන්න වෙලා තියෙනවද නැත්ද? මේවා පවත් ගන්න. අනුගල තමන්ගේ ශරීරයේ පේන්න තියෙන රූප කලා මොකද වෙන්නේ? ලොකු සටනක් කරගෙන යනවා දැකලා තියෙන කට්ටිය.